ශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමාධිපති මහා කම්මට්ටානාචාර්ය අතිපූජ්‍ය නායනේ අරිය ධම්ම නායක ස්වාමීන් වහන්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ තිරෝ කුද්දේසු තිට්ඨන්ති සන්ධි සිංඝාටකේසුච ద్వාරබාහසු තිට්ඨන්ති ආගන්තාන සකං ගරං පහෝතේ අන්න පානම් හි කඤ්ඤ බොඤ්ජේ උපට්ඨිතේ නතේ සංකෝචේ සරති සත්තානං කම්මපච්චයා එවං දදන්ති ඥාතිනං හේ හොන්ති අනුකම්පකා සුචින් පනීතං කාලේන කප්පියං පාන භෝජනං ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ තේච තත්ත සමාගන්්වා ඥාති පේතා සමාගතා පහෝතේ යන්න පානම් හි සක්ඛච්ඡං අනුමෝදරේ අම්හා කංච කතාකාරා දායකාච අනිප්ඵලාති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මේ කවුරුදු 2590 තුනකුත් මාස ගණනාවකට ඉහතදී බිම්බිසාර මහරජ මාලිගාවේදී දේශනා කළ දානානුමෝදනා දේශනාවක ගාථා කීපයක් මේ කියවුනේ. ඒ දානමය මහා පින්කම විශිෂ්ට පින්කමක් වුණා. හේතුව එවකට අපේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ උපදින සමයේම රජගහ නුවර බිම්බිසාර රජතුමා ඉපදී සිටියේ. දෙදෙනාම සමාන වයසේ දෙදෙනෙක්. බිම්බිසාර මහ රජුරුවත් බොහෝම ලස්සන සතරම් පාට ශරීරයක් ඇති නිසා තමයි බිම්බිසාර කියලා නම ලැබුණේ. එතුමාගේ හිතේ පැතුම් පහක් තිබුණා. කුඩා කාලේ මට තරුණ වයසේදී මගේ පියා සතු රාජ්‍යය දැහැමින් ලැබේවා කියන එක පැතුමක්. මගේ රාජධානියට ලෝතුරා බුදුරජාණන් වහන්සේ වඩිත්වා කෙනෙක් දෙවෙනි පැතුම. ඒ සරුවක්ඥන් වහන්සේගේ මధుර මනෝහර ශ්‍රී සද්ධර්මයේ අහන්ත ලැබේවා කෙනෙක් තුන්වෙනි පැතුම. ඒ සරුවඥන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ එකම ආසනයකදී මට සුවසේ ආબોධ වේවා කෙනෙක් හතරවෙනි පැතුම. ඒ සරුවක්ඥන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයේට විහාරස්ථාන කරවා දිවි හිමියෙන් උතුම් ලෙස සිව්පසෙන් උපස්ථාන කරන්න ලැබේවා කෙනක පස්සිනි පැතුම. ඔය ප්‍රාර්ථනා පහ හිතේ දරාගෙන මේ බිම්බිසාර මහ රජුරුව කුඩා කාලේ පටන් හොඳින් ඉගෙනගෙන බොහොම ධාර්මිකව වැඩුණා. බොහොම රූපශ්‍රීයාවෙන් හා ඥාන සම්ප්‍රත්තියෙන් පුණ්‍ය මහිමෙන් වැඩුණා. සැබවින්ම ප්‍රථම වයසේදීම පියා සතු රාජ්‍ය ලැබුණා. ඒ කාලේ අපේ සිද්ධාර්ථ මහා බෝධිසත්වයන් වහන්සේ පැවිදි වුණා. පැවිදි වෙලා දවස් 7කින් ප්‍රීති සැපයෙන් ඉඳලා පළමුවෙන්ම පිඩිසුඟා වැඩියේ මේ බිම්බිසාර රජතුමාගේ රාජධානියටයි. නගරවැසියන්ගෙන් ඒක දැනගෙන බිම්බිසාර මහරජු බැහැලා ගියා මාලිගාවෙන් අපේ බෝසතාණන් වහන්සේ දකින්නේ මේක පෙර දැකලා නැහැ ලියුම් ගනුදෙනු කරගෙන තිබුණා තෑගි භෝග හුවමාරු කරගෙනත් තිබුණා ඒ වෙලාවේදී අපේ සිද්ධාර්ථ මහා බෝධිසත්වයන් වහන්සේ පැවිදි වෙසින් පින්ඩපාතයේ වළඳනවා පාණ්ඩව කියන පර්වත ආසන්න විවේක තැනකට වෙලා වළඳලා අවසාන වෙනතුරු බලාන සිටියා මේ බිම්බිසාර මහ රජුරු අවසානයේදී ගිහින් වැඳලා ආචාර කළා කිව්වා ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේ કોઈ රටේ කෙනෙක්ද? ඔබ වහන්සේගේ දෙමව්පියෝ කවුද? ඔබ වහන්සේගේ නම කුමක්ද? අපේ මහා බෝධිසත්වෝත්තමයන් වහන්සේ පිළිතුරු දුන්න මම කපිලවස්තු පුර නුවර සුද්ධෝදන මහා මායා මෞපියන්ගේ පුත්‍ර සිද්ධාර්ථ කුමාරයා කිව්වා. සාදු සාදු ස්වාමීනි ඔබ වහන්සේට සුදුසු රාජ්‍ය සම්පත්තියයි ඔබ වහන්සේගේ රාජධානිය බොහොම කුඩයි. මගේ මේ මගධ සාරාජ්‍ය මම දෙන්නම් එන්න මගේ මාලිගාවට. බෝසතාණන් වහන්සේ පිළිතුරු දුන්න මහරජතුමනි මම මිනිස්යන්ට රාජ්‍ය කරන්න නෙමෙයි මේ චීවරය දරාගත්තේ. ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙන්නයි. එතකොට ඒ කාලේ වෙන අවස්ථාවට අවුරුදු දහසක් තිස්සේ මේ පණිවිඩය ලොව පැතිරී තිබුණා. ලෞතර බුදු කෙනෙක් පහළ වෙන බවට බිම්බිසාර මහරජුරුවන්ගේ යටිහිතේ තිබුණු පැතුමටත් මේක සම්බන්ධයි. එතුමා කිව්වා ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේගේ ස්වરૂපයෙන් මට පැහැදිලිව දකින්න පුළුවන් ලෞතර බුද්ධත්වයේ සුදුසුයි. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ලෞතර බුදු වෙනසේකවා බුදු වෙලා පළමුවෙන් මගේ රාජධානියට වඩිනසේකවා කියලා ආරාධනා කළා. ඉතින් අපේ සිද්ධාර්ථ ගෞතම මහා බෝධිසත්වෝත්තමයන් වහන්සේක ඉවසීමෙන් පිළිගත්තා. ඉතින් ආරුදු හයක් දුෂ්කර ක්‍රියා කළ ලෝතර බුදු වුණානේ. බුදු වෙලා 69ක් රහතන් වහන්සේ ඇති වුණාට පස්සේ ධර්ම දූත සෝවිසේවා විපිටත් කෙරුවා. තවත් කිෂ්ණමක් භද්‍ර වර්ගීය රජ කුමරවරු පැවිදි වෙලා එවාගේම ධර්ම දූත සේවයට පිටත් කළා. තමන් වහන්සේ වස්සාන අවසානයේදී උරුවේල දනාවට වැඩම කරලා උරුවේල කාශ්‍යප තුමාගේ ආශ්‍රමයේ ඇසුරු කරගෙන දින 15ක් තරම් ගත කළා. හරියට දුරුතු පොයත් උදා වුණා. අපේ ලංකාවටත් එදා වැඩියා. යක්ෂ දමනයෙන් කළ දෙවියන්ට දහම් දෙසලා කේශ ධාතු මිත්‍රකෝ සුමන සමන් දෙව් රජාණන්ට බාර දීලා ලංකාවතේ අහසේ බුදුරැස් විහිදුවාගෙන තෙවිතක් ප්‍රදක්ෂිනා කරලා ලක්දිවට ආරක්ෂාව සැලසලා උරුවේල් දනාවට වැඩියා. එදා උරුවේල කාශ්‍යපාදී දහසක් තවුස් පිරිස පැවිදි කෙරෙව්වා. එහි වික්ෂුභාවයෙන් පැවිදි වුණා. එවාගෙම එකම මොහොතේදී ආදිත්‍ය පරියාය සූත්‍රයෙන් දහසක් දෙනා රහත් ඵලයට පත් කළා. ඒ පිරිසත් එක්කම හරියටම දුරුතු පොය දවසේ වැඩියා බිම්බිසාර මහ රජුගේ රාජධානියට. ඒ බව දැනගත් රජතුමා තමන්ගේ පිරිවර 1,20,000ක් බ්‍රාහ්මණ ගෘහපතින් එක්ක ගියා බුදුරජාන් වහන්සේ ඇතුළු සංඝ රත්නය දකින්ද. ඒ දැකීමෙන් ඇති වූ චිත්ත ප්‍රසාදයේ ඇතිව බණ ඇසුවා. සරුවක්යන් වහන්සේ දෙසූ දේශනාව මහා නාරද කාශ්‍යප ප්‍රජාපක දේශනේ. දෙසුම් කෙළවරදී රජතුමා පිරිවර 110000ක් දෙනා සමග සෝවාන් ඵලයටපත් වෙලා තෙරුවන් සරණ ගියා. පසු දිනේ දානෙට ආරාධනා කළා. බුදුපාමොක් මහා සංඝරෝණේ දවස් රාත්‍රී කාලයේ ගත කළේ ලක්තිවන උයනේ කියන රජ උයනේ. පසුදා උදෑසන පාත්‍ර චීවර දරල රජමාලිගාවෙත වැඩියා. ඒ කාලයේදී රජගහනුවර ඇතුලේ මිදලා තියෙන සෙනඟ 18 කෝටියක්. ඉතින් මේ විශාල පිරිසට මේ සුබ ආරංචිය දැනිලා විශාල පිරිසක් පාර දෙපැත්තේ එක්රොක් වෙලා හිටියා. සක්දේව රජතුමාද මේ පෙළයට මිනිස් විසින් ඇවිල්ලා පාර ඉදසාසා දුන්නේ බුදු ගුණ ගායනා කරමින්. බුදුපාමොක් මහ සංඝරෝණ රාජවාසයට වැඩම කරවාගත් රජතුමා බොහෝම ගෞරව සම්ප්‍රයුක්තව අසුන් ප්‍රණවා වඩා හිඳුවලා දානි පිරිනැමුවා. <clears throat> එදා මේ රජතුමාට හිතේ තිබිච්ච අර පැතුම් ඔක්කොම සිහිපත් වුණා. මං කුඩා කාලේ පටන් මෙහෙම හිතාගෙන ආවා එයින් හතරක් දැන් සම්පූර්ණයි මට. මට තරුණ වයසේ රාජ්‍ය ලැබුණා. මගේ රාජධානියට ලෝතුරා බුදුරජාන් වහන්සේ ඊයේ වැඩියා. අද මගේ නිවසටත් වැඩියා. ඒ සරුවක්ඥන් වහන්සේගේ සවිසුද්ධ වූ මధుර මනෝහර ධර්මයේ මට අහන්න ලැබුණා. ඒ ධර්මයේ මට එකම ආසනයේදී සුවසේ ආબોධ වුණා. මට තව එක පැතුමයි මුදුන්පත් වෙන්න තියෙන්නේ. මේ බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ විහාරස්ථානයක් කරවා උපස්ථාන කිරීමයි. ඒ සඳහා හිතින් හිත හිතා හිතේ කොතනද මා විහාරයක් කරවන්නේ කියලා. එතුමාගේ මනසට වැටුනේ නගරයට දුරක් නො වූ, ඊටාම සමීපත් නො වූ ගමන් පහසුවක් තියෙන, තන් පහසුවක් තියෙන, රුක්සෙවන් තියෙන විවේක තනක් හැටියට වේලවන උයන. වේලු කියන්නේ උණගස් උණගස් වනයේකින් තමයි මේ උයන වට වෙලා තියෙන බොහොම දර්ශනීය සිසිල් තෙව නැති රුක්සෙවන් ඇති එවාගෙම සිසිල් පෑන් පහසුවේ ඇති හොඳ විවේක තැනක්. රජතුමා රජනිවසේම ඒ උයන හිතින් ආවර්ජන කරලා සරුවක්ඥන් වහන්සේගේ ශ්‍රී හස්තයට රන් කැන්ඩියෙන් පැන් වඩමින් වේලවන උයන බුදුපාමොක් සංගරුවනට සංඝසතු කොට පූජා කළා. මහ පොළොව කම්පා වුණා කියනවා මේ පළවෙනි විහාර පූජාව. එදා බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ ඒ උයනට වැඩම කරවා ගත්තා. එදා රාත්‍රියේ මැදීම රජ්ජුරුවන්ගේ ලොකු නින්දට බාධාවක් වුණා. ඒ කියන්නේ රජවාසලවට බොහෝම බැගෑපත් හඬතැලීමක් ඇති වුණා. රජතුමාගේ නින්ද කඩවෙලා පහන් වෙනතුරු උදේ අවදියෙන් ඉඳලා උදේ පාන්දරම ගියා වේලුවන උයනට. සරුවක්ඥන් වහන්සේගෙන් වැඳලා ඇසුවා ස්වාමීනි, ඊයේ මම බොහෝම ප්‍රීතිමත් දවසක් හැටියට ගෙව්වේ. හැබැයි මට රාත්‍රියේ මැදීම මේ වාගේ බැගෑපත් මහා විලාප හඬක් ඇහිලා මගේ නිින්ද කඩ වුණා. ස්වාමීනි මොකද මට දැනගන්න ඕනේ රාජ්‍යයට අන්තරාවක්ද? අපේ ජීවිතයට අන්තරාවක්ද? රටට අන්තරාවක්ද? සරුවක්ඥන් වහන්සේ පහදා දුන්න නැත මහරජ එවැනි අන්තරාවක් මොකක්වත් නෙමෙයි. ඔබතුමාගේ මේත කල්ප 92කට පෙර ඥාතිත්වයක් ඇත්තා වුවොත් නැත්තා වුවොත් විශාල පිරිසක් සිටියා පින් බලාපොරොත්තු වෙයි. ඒ ඇත්ත මෙච්චර කලක් දුකෙන් පෙළෙමින් හිටියේ. කල්ප 92ක්ම බොහෝ දුක්ඛිත තැන් වල ඉඳලා මේ මහා කල්පයේ භද්‍ර කල්පයේහි කිසිම ආහාරයක් පානයක් නැති പ്രേතාත්මික ප්‍රදේශිතිය ඉන්නවා. ඒ ඇත්තෝ තමයි ඊයේ පින් ලබාගත්තේ නැති නිසා මේ මේ විදිහේ බගෑපත් හඬ තැලීමක් කරලා තියෙන්නේ. යම් වෙලාවක ඒ ඇත්තන්ද පින් පැමිණීමෙන් ඒ ඇත්ත සපවත් වෙනවා. ඉතින් අසාසිතිය ස්වාමීනි කොහොමද මං ඇත්තන්ද පින් පමුණුවන්නේ? සරුවක්ඥන් වහන්සේ පාදා දෙමින් මේ දේශනා පැවැත්තුවා. ඒ කියන්නේ තමන් ඒ ඥාතියෙන් උදෙසා ඥාතියෙන් එවාගේ පින් බලාපොරොත්තු වෙන අය උදෙසා දානේ සංවිධාන කරලා සංඝ පිරිස වඩා හිඳුවලා ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ කියන උදෙසේ මෙහිතේ දරාගෙන මේ පින නෑයන්ට වේවා නෑ යසෝපත් වේවා කියන පැතුමෙන් යුතුව ඒ සංඝ රත්නයේ දන්පැන් පිළිගන්වන්නේ. ඒ මොහොතේ මේ ඒ ඇත්තෝ සිය අකින් කරන්න හා සමානව සාදරයෙන් අනුමෝදන් වෙනවා. අනුමෝදන් වෙනවා සමගම ඒ ඇත්තෝ සැපවත් වෙනවා කියන එක තෝරලා දුන්නා. ඉතින් රජතුමාට පුදුම සැනසෙල්ලක් ඒකෙන් ඇති වෙලා ඒ මොහොතේම ආරාධනා කළ අනේ ස්වාමීනි එසේ වීනම් අද දවසේද බුදු ප්‍රාමුඛ සංගරෝණ මගේ නිවසට වඩනසේකවා මම ඒ සීළු පරලෝකීය තේ මේ වාගේම පින් බලාපොරොත්තු වන ඥාතින් උදෙසා පින් පමුණවන්නෙමි කියලා ඒ අදිස්ථානෙන් ආරාධනා කළා. පෙර දවසටත් වඩා බොහෝම ගෞරවයෙන් දැන් ඉතින් එන්ගෙන්නේ සද්ධාදී ගුණ වැඩි දියුණු වෙමින් ඉන්න නිසා සෝවාන් මාර්ගඵල ලබාගත් උතුමෙක් නිසා බොහෝම ගෞරවයෙන් එදා දාන සංවිධාන කෙලේ ඥාතියින් උදෙසා චාරුවක්ඥන් වහන්සේ සංඝ පිරිස සමග වැඩම කළා. වැඩම කරනකොට අදිෂ්ඨාන කළා මේ රජතුමාට ඥාතියින් පෙනේවා කියලා. ඇත්තෙන්ම දේශට වාගේ රජතුමාට පේන්න පටන් ගත්තා. ඔක්කොම ඇටසැකිලි වාගේ බොහෝම දුක්ඛිත පිරිසක්. එක්කෙනෙක් දෙන්නෙක් මේ 84000ක් තරම් පිරිස. එවෙලාවේදී රජතුමා සරුවක්ඥන් වහන්සේගේ උපදේශ පරිද්දෙන් සංඝ රත්නයේදී බුදුපාමොක් සංඝ රෝණයට පන් පිළිගන්නවා. අර අදිස්ථානීයතුව මේ පින නෑයන්ත වේවා නෑයෝ සෝපත් වෙත්වා. අර නෑදෑයෝ දොහොත් නගාගෙන සාදු සාදු කියලා අනුමෝදන් වුණා. සැබවින්ම අනුමෝදන් වෙන මොහොතේම ඒ අයට දිව්‍යමය පන් පකුණු පහළ වෙලා නාල බීලා සැනසුණා. ඊළඟට දම් බෙදෙන වෙලාවේ ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ කියලා උදෙසීමින් දාන බෙදුවා. එතකොට අර අය දොහොත් නගාගෙන සාදුකාර දෙදී අනුමෝදන් වුණා. ඒ මොහොතේම ඔවුන්ට දිව්‍යමය කෑම බීම ආහාර පාන දිව බොදුන් පහළ වුණා. ඔවුන් කෑම අනුභව කරනකොටම අර ඇටසැකිලි වාගේ තිබිච්ච ශරීර ඔක්කොම දිව්‍ය සමාන ශරීර බවටපත් වුණා. බොහොම ආරෝහ පරිහා සම්පන්න බොහොම දක්ෂණ සිවි වර්ණ ඇති හැඩරුව ඇති හොඳ වර්ණවන්ත පුද්ගලයන් බාටපත් වුණා දෙවියන් වැනි තත්වයටපත් වුණා. ඊළඟට ධම්වන්දල අවසානයේ චීවර වස්ත්‍ර පරිස්කාර පාවහන් ආදී ශ්‍රමණ පරිස්කාර පූජා කළා. අර විදිහටම මේ පින නෑයන්ත මේවා නෑයෝසුපත් වේතුවා කියන උදෙසීමේ. ඒ මොහොතේ මාරයත්ෝ සාදුකාර දිදී අනුමෝදන් වෙනකොටම ඒ ආයත දිව්‍යමය මාලිගා දිව්‍යමය කල්ප රූපය දිව්‍යමය ඇඳුම් පැළඳුම් වස්ත්‍රාභරණ දිව්‍ය යාන වාහන සියලුම සම්පත් පහළ වුණා. දැන් ඉතින් මොහොතකට ඉස්සර වෙලා ඇට සැකිලි වැනිව හිටියේ ඒ සීලුම දෙන දැන් දෙව් පිටිසක් වගේ තමයි රජතුමාට පෙනෙන්න පටන් ගත්තේ. රජතුමා පුදුම ප්‍රීතියකටපත් වුණා අහෝමා කරගත්ත මේ මහා පින්කමෙන් විශාල දුක්ඛිත පිරිසක් සුවපත් වුණා නේද කියලා පුදුම සැනසෙල්ලකටපත් වුණා. ඒ අතරතේ සරුවක්ඥන් වහන්සේ මේ දේශනේ පැවැත්වුවා ගාථා 12ක් ඇති තිරු කුඩ සූත්‍ර දේශනාව. මේ මොහොතට අහස පුරා දෙවි දේවතාවෝ රැස් වෙලා හිටියා බණ අහන්න. ඒ වගේම නගරවැසි විශාල පිරිසක් රජවාසලවට බණ අහන්න රැස් වෙලා හිටියා. සරුවක්ඥන් වහන්සේ ඥාතීන්ද පින්දීමේ පිළිවෙතත් එයින් ලැබෙන අනුසස් පැහැදිලි කරමින් ඒ දේශනේ පවත්වලා අවසානයේ ත්‍රිලක්ෂණ චතුරාර්ය සත්‍ය දේශනා කරනකොට මිනිස්යන් අතරෙනොත් දෙවියන් අතරෙනොත් 84000ක් පමණ දෙනා මඟඵල නිවන් අවබෝධ කළා. රජතුමාට ඇතිවෙච්ච ප්‍රීති සෝමනස්සේ නිසා දවස් 7ක් මේ ඥාතියන් උදෙසාම පින්කම් කළා. ඉතින් දවස් 7ෙමත් මේ නෑයෝ අනුමෝදන් වෙන්න ඇති. ඒකම තවත් ඥාතියන් පවා අනුමෝදන් වෙන්න ඇති. ඉතින් මෙතන වැදගත් සිද්ධාන්තයක් තියෙනවා. ඒ කියන්නේ සමහර විටත් හිතන්න පුළුවන් අපේ මේ පල්ලෝගේ ඥාතීන් පමණක්ද මේ පින් ලබන්නේ කියලා නෑ. දැන් මේ 84000ක් දෙන රජ්ජුරුවන්ගෙම නෑයෝ නෙමෙයි. ඒකේ ඉතිහාසයක් තියෙනවා කල්ප 92කට ඉස්සර. ඒ කාලයේදී ඒ උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප තිදෙනා සහෝදර රාජකුමාරවරු තුන් දෙනෙක්. එයත්ගේ පිරිස දහස, අමාත්‍යවරු දහස් දෙනෙක්. ඒ තුදෙනාට රජකුමාරවරු තිදෙනාට පිය රාජ්‍යරුවන්ගෙන් ලැබී තිබුණා ප්‍රදේශ රාජ්‍යයක්. මේ තුන් දෙනාටම එක භාණ්ඩාගාරයක් තියෙන්නේ. එක ආදායම් පාලකයෙක් ඉන්නේ. අමිතවරු ඉන්නවා දහසක් දෙනා. ඉතින් ඔය අතර මේ ඒ කාලේ පුස්ස බුදුරජාණන් වහන්සේ පහළ වුණානේ. ඒ රජුරු කාටවත් ඉදෙන තබා තමන්ම දම්පින්කම් කරනවා. බුද්ධ ප්‍රමුඛ ලක්ෂ්‍යක් සංඝයාට. ඉතින් මේ සහෝදර රාජකුමාරවරු තුන්දෙනා කතිකා කරගෙන පියාණන්ට කියවා පියාණන් වහන්සේ ජීවිතයේ කියන එක හැමදාම එක වාගේ දීර්ඝාස වඳි විඳිනවා නෙමෙයි. අපටත් මේ දම්පින්කම් කරන්න අවසර දෙන්න කිව්වෝ. නෑ දරුවෙනි මම දැන් වයසට යනවානේ. මගෙන් පස්සේ ඔයත් යන්න පුළුවනි. අනේ පියාණන් වහන්සේ අපි වයසට යන්න ඉස්සර මැරෙන්න පුළුවන්. අපටත් දෙන්න ධනක් වෙනක් කරගන්න ඉඩ දෙන්න. ඉතින් පිය රජුරවන්න නොදී බැරි වුණා. ඉතින් කාලේ අවුරුදු 7යි 6යි ඔහොම ඉල්ලලා ඉල්ලා අන්තිමේ එක්කෙනෙකුට එක මාසයක් බැගින් තුන් දෙනාට තුන් මාසයක් වෙන් කරගත්තා. මේ තුන් දෙනාගේ මේ ප්‍රාදේශීය කොට්ටාසයේහි හැදුවා විහාරස්ථානයක් බුද්ධ ප්‍රමුඛ ලක්ෂ්‍යයක් සංඝයාට. ඔය විහාරස්ථානේ කරවනකොට ඒ ප්‍රදේශයේ ජනපද වාසී විශාල පිරිසක් මේකට ප්‍රතිවිරුද්ධ වුණා. හැබැයි මේ කුමාරවරුයි ඇමතිවරුයි බොහෝම බල සම්පන්න නිසා එලිපිට යමක් කියන්න බෑ. ඒ නිසා මේකට අකමැත්තෙන් නමුත් අතහිත දුන්නා. ඉතින් මේ තුන් දෙනා කතිකා කළා අපි මේ ඉදිරි වස්සාන කාලයේහි දානේ පමණක් නෙමෙයි. අපි දස සිල් පිළිටන්න ඕනේ. අපේ භාණ්ඩාගාරික තුමාටයි ආදායම් පාලක තුමාටයි අපි විධාන කරමු දානේ සංවිධාන කරන්න අපේ විහාරස්ථානේ නැවතිලා නිතර බුදුබණ අහමින් දම්පින්කම් වලට සහභාගී වෙමින් වත් පිළිවෙත් පුරමින් බණ භාවනාවල යෙදෙන්න ඕන මේ තුන් මාසේ. එතකොට අපේ පින මහත්ඵල වෙන්නේ කියලා කතිකා කරගත්තා. ඉතින් බුදුපාමොක් ලක්ෂයක් සංඝයා එතෙන්ද වැඩම කරවා ගත්තා. අර භාණ්ඩාගාරිකතුමාට නියම කළා මේ තුන් මාසයේ පුරා බුද්ධ ප්‍රමුඛ ලක්ෂයක් මහා සංඝයාට දානීය සඳහා අපේ භාණ්ඩාගාරයෙන් ද්‍රව්‍ය ධනය යොමු කරන්නයි කියලා. ආදායම් පාලකතුමාට නියම කළා තමන්ගේ ඥාතීන් දසල්වැසියන් රට මේ ජනපද වැසියන් එකතු කරගෙන බොහෝම ගෞරවයෙන් බොහෝම සක්කච්ඡකාරීව සකස් කොට මේ දාන සංවිධානයේ යොමු කළ හොඳින් දම් පින්කම් කරන්න අපි මේ කාලය තුල මේ අසේනාසනයේ තෙවලා පිළිවෙත් පුරමින් ගත කරනවා කිව්වා. ඔය තුන් මාසයේ විදිහට සිදු වුණා. හැබැයි අර විරුද්ධ වෙච්ච පිරිස යටි හිතින් විරුද්ධකම් තිබුණට හොඳ හිතින් වාගේ සහභාගී වෙමින් ඉඳලා ඒ දාන කටයුතු වලදී නොමගින් ඒවා පරිහරණය කරන්න ගෙවල් වලට ගෙන යන්න පවා පුරුදු වුණා. <clears throat> ඔය අතර 120000ක් පිරිස බොහෝම ගෞරවයෙන් බොහෝම සැදැයෙන් ඒ පින්කම් වලට සහභාගී වුණා. යෙදුණා. ඉතින් මේ පිරිස ඔක්කොම එකට පින්කම් කරගෙන සුගතියට ගියානේ. අර නොමග ගිය පිරිස 84000ක් තරම් පිරිස දුගතියට ගියා. ඔය දෙන මහා කල්ප 92ක් මේ ඇත්තෝ ඒ කුසල් කරපු ඇත්තෝ සුගතියෙන් සුගතියේ තෙමින් තව බොහෝ කුසල් පාරමී රැස් කරමින් ආවා. එදා රාජ කුමාරවරු මෙදා උරුවේල කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප තිදෙනා වුණා. ඒ තිදෙනාගේ පිරිස දහසක් එදා ඒ කාලේ සිට ඇමති පිරිස මේ කාලේ තවුස් පිරිස වුණා. පසුව බුදුරජාන් වහන්සේ ළඟ පැවිදිව අරිහත්ත්වයටපත් වුණා. එදා එකම භාණ්ඩාගාරිකයා තමයි රජගහනුවර සිටින විශාක කෙන සිටුවරයා. එතුමාගේ සිටු දේවිය තමයි ධම්මදින්න. විශාක සිටුවරයා බුදුබණාල අනාගාමී වුණ ධම්මදින්න සිටු දේවිය බුදු සසුනේ මෙහි නිසස්නේ පැවිදෙලා අරිහත්ත්වයට පත් ධර්ම කතික භික්ෂුණීන්ගෙන් අග්‍ර වුණා. එදා ඒ කාලීකයේ ආදායම් පාලකතුමා තමයි බිම්බිසාර මහ රජු වුණේ. එදා එතුමාට සහයෝගයෙන් උපකාර වෙච්ච හදතුලින්ම සහභාගී වෙච්ච පිරිස තමයි 120000ක් දෙන එකට බණහලා මඟඵල නිවන් ලැබුවේ. මේ භවයෙන් භවයට ඕනෝන් එකතු වෙලා ආපු හැටි අර ධර්ම නියාමයේ අනුවයි. ඔයාට කියන්නේ චරණ ධර්ම කියලා. ඉතින් අර 84000ක් දුගතියටපත් වූ පිරිස දුගතියෙන් දුගතියට යමින් බොහෝ අකුසල රැස් කරගත්ත බැවින් අප්‍රමාණ දුක්ඛිත ජීවිත කියලා මේ මහා භාද්‍ර කල්පයේ පරදත් උපජීවිකන කොට්ටාසිපදී හිටියා. අන්තිමේදී බුද්ධාන්තර හතරක් වොන්ට බතක් පනන්න නැතු ඉඳලයි මේ බුදු ශාසනයේදී පින් බලාපොරොත්තු වුණේ අර ඈත අතීතයේ සම්බන්ධතාව උඩ. එතකොට බිම්බිසාර මහ රජුරුවන් එදා ආදායම් පාලකතුමා වුණාට ඔහුගේම නෑයොම නෙමෙයි. ඒ ජනපද වාසී පිරිසක්. ඒක නිසා නමුත් ඒ පිරිස සුවපත් කරන්න බිම්බිසාර මහ රජුවන්ට පුළුවන් වුණා. මේකයි ඉතිහාසයේවත් ඒ ඈත අතීත ප්‍රවෘතිය. දැන් අපි සලකා බලමු ගාථා පෙළේ කෙටි තේරුම. තිරෝ කුඩ්ඩේ සුතිත්තන්ති සම්දි සිංඝාතකේ සුච. ద్వාර බාහා සුතිත්තන්ති ආගන්්වාන සකම් ගරං. පරලෝකීය ඥාතීන් අතුර යම්කිසි කෙනෙක් මනුලෝ උපන්න නම් පින් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ත්‍රිසම්භවයේ උපන්න නම් නැහැ. නරක ආදියට ගියා නම් ඒත් එන්නේ නැහැ. පිටසක්වල ගියා නම් එන්නේ නැහැ. දෙව්ලොවට බඹලොවට ගියා නම් එන්නේම නැහැ. പ്രേත ලෝක හතරක් තියෙනවා. පරදත්තෝපජීවී, කුක්කිපාසික, නිජ්ජාමතන්නික, එවාගෙම කාලකංජික කියලා. එයින් කාලකංජික, නිජ්ජාමතන්නික, කුක්කිපාසික කියන ඇත්තොත් පින් ඉල්ලගෙන එන්නේ නැහැ. පරදත්තෝපජීවී කියන කොටස උපන් අය පමණක් පින් ඉල්ලගෙන එනවා. ඒ ඇත්තෝ එන හැටි තමයි මේ තිරෝ කුඩ්ඩේසු කියන්නේ Taman පළපුරුදු නිවෙස් වෙත පිටියෙන් එහාට ඇවිල්ලා බලාගෙන ඉන්නවා. සම්දිසින් ගාතකේ සුච දොරබාවට හැයින් ඉන්නවා සමහර විට. ඒ වගේම සතරමන් සන්දිවල දෙමන් සන්දිවල ඉන්නවා. ප්‍රාකාර පවුරු අතරේ ඉන්නවා. අනේ අපට පිනක් ලැබේවා පිනක් ලැබේවා කියලා. ඒ අතන කැම බීම ලැබෙන්නේ නැහැ. කැම බීම දුන්නට ප්‍රයෝජන වෙන්නේ නැහැ. පහෝතේ යන්න පානම්හි කජ්ජබුජ්ජේ උපට්ඨිතේ නැතේ සංකෝචේ සරතේ සත්තානං කම්මපච්චය ඒ පුජ්‍යලයන්ගේ පිනමදි නිසා කොච්චර ප්‍රණීත දානමන පින්කම් කළත් ඇතර පින් දෙන්න මතක් වෙන්නේ එදා බිම්බිසාර මහ රජුරන් දුන්නේ ඒකයි එදා පින් දෙන්න මතක් වුණේ නැහැ මුල් දවසේ අර විහාර පූජා ගැන හිත හිතා හිටියේ ඒවං දදන්ති ඥාතේනං යේහොන්ති අනුකම්පක සුචින් පනිතං කාලේන කප්පියම් පාන භෝජනං කරුණාවන්ත නෑදෑයෝ කරුණාවන්ත සත්පුරුෂයෝ මේ පරිලෝකීය ඥාතීන් උදෙසා ප්‍රණීතව දම් සකස් කොට සංගරුවනට පූජා කරලා මේ පින් අපේ නෑයන්ට වේවා ඥාතීන් සුවපත් වෙත්වා කියන උදෙසීමෙන් දම් පින්කම් කරනවා. ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ කිවේකයි. මේ පින් අපේ නෑයන්ට වේවා නෑයෝ සුවපත් වෙත්වා කියන උදෙසීමෙන් දම් පින්කම් පවත්වනවා. තේජසත්ත්‍ය සමාගන්त्वा ඥාතිපේතා සමාගතා පහෝතේ අන්නපානම් මේ සක්සච්ඡං අනුමෝදරේ. ඒ පින් බලාපොරොත්තු වන ඥාතීන් හෝ හිතවතුන් හිටියානම් ඒ ඇත්තෝ අනේ සාදු සාදු කියලා බොහෝම ගෞරවයෙන් ඒ පින අනුමෝදන් වෙනවා. එවැගේම චිරංජීවන්තු නොඥාති යේ සංහේතු ලබාමසේ අම්මා කංච කතාකාරා දායකා චනිප්පලා ඒ කියන්නේ අපිට මේ පින් පමුණුවන අපේ නෑදෑයෝ අපේ කලන මිතුරෝ දීර්ඝ කාලයක් සුවසේ විසෙත්වා අපටත් මේ ධර්ම පුණ්‍ය ලාභයක් අත් වුණා ඒ දායක පිරිසට විශාල පුණ්‍ය ලාභයක් ඉඳාන්ගත වුණා කියලා ඒගොල්ලෝ ආශිර්වාද කරනවා නහිතත් කසීයත්තේ ගෝරක්කෙත් නරිජ්ජති වනිජ්ජාතා දිසේන තිහිරඤ්ඤේන කයා කයං ඊතෝ දින්නේන යාපෙන්තේ පේතා කාල කතාතයි මේ මේ පල්ලෝගිය පින් බලාපොරොත්තු වන ඥාතීන්ද එහිදී ජීවත් වෙන්න ගොවිතැනක් වෙළඳාමක් ගව පාලනයක් කිසිම දෙයක් නැහැ ජීවත් වෙන මනුලව ඉන්න ඥාතීන් හෝ හිතවතුන් හෝ පින් කමිනෙවොත් ඒ පින පමණක් ඒ අත්යන්ට සැප පිණිස පවතිනවා උන්නේ මේ උදකම් වට්ටං යථානින්නම් පවත්තති එව මේ වේතෝ දින්නම් තේතානම් උපකප්පති හරියට උස් කඳු මුදුන් වලට වස්නා වැසිදහර පහත් බින් එත ඇවිල්ලා ඇලදොල ලිම් පොකුණු වැව්වාමුණු පිරීලා ඉතිරලා යනවා වගේ අර කරුණා මෛත්‍රියෙන් උස්සෝ සිතකින් යුතුව ප්‍රමුණවන පින ඒ පින් බලාපොරොත්තුන ඥාතීන් ලැබීමෙන් ඕම් පිනෙන් පිරිනවා යථාවාදි වහා පුරා පරිපූර්ණති සාගරං ඒව මේ විතෝ දින්නම් පේතානං උපකප්පති හරියට කුඩ ඇලදොලෙක් ආසුල මහා ගංගාවකට එකතු වුණාම ගඟ මුහුදට ගලා බස්නාසේ ඒ පින් බලාපොරොත්තුන ඥාතීන් වෙත ඒ කුසලය ලැබෙනවා අදාසිමේ අකාසිමේ ඥාතිමිත්තා සකාචමේ තේතානං දක්ඛිනං දජ්ජා පුබ්බේ කත මනුස්සරං ඉන් පැමිණීමේ අරමුණු මෙහෙම හිතන්නට පුළුවන් මට අහවල් දේ දීලා තියෙනවා මට අහවල් උපකාරය කරලා තියෙනවා මගේ අසවල් ඥාති කෙනෙක් වෙනවා මගේ අසවල් හිතවතෙක් වෙනවා මේ වාගේ යම්කිසි යුතුයකමල් සැලකලා මේ පරිලෝකයේ අයට පින් දීම ඊට වැඩිගත් සත්පුරුෂ ධර්මයක් වෙනවා නෛරුන්නං සෝකෝ වා යාචඤ්ඤා පරිදේවනා නසම්පේතාන මත්තායේ ඒවං තිත්තං ඥාතයෝ යම් කිසි කෙනෙක් මේ පරිලෝක යාම ඇඳීමෙන්වත් ශෝක පිරීමෙන්වත් දෙපැත්තටම බලක්වන්නේ නැත ඒ නැනවත් ඥාතියෙන්ගේ සිරිතක් නොවේ අයංචකෝ දක්ඛිනා දින්නා සංගම්මි සුප්පතිත්තිතා දීඝරත්තං හිතායස්ස ථාන ශෝක උපතප්පති මෙන්න මේ විදිහට තුන්සිත පහදවාගෙන කරුණා මෛත්‍රියේ පෙරපකොට උදෙසීමෙන් යුතුව සංඝ රත්නයේ ධනක් දී ඒ පින අනුමෝදන් කළ විට පින් බලාපොරොත්තු ඥාතීන් පින් බලාපොරොත්තු තන හිටියා නම් ඒ කාන්තේම සැපවත් බාටපත් වෙනවා. සෝ ඥාති ධම්මෝච අයන් නිදස්සිතෝ පේතාන පූජාච කතාවුලාරා බලංච භික්ඛුන මනුපදින්නම් තුම්හි පුඤ්ඤං පසුතං අනප්පකං. ඒ අන්තිම ගාථාවෙන් කියවෙනවා කරුණ හතරක්. මේ පින් පැමිණවීම ශ්‍රේෂ්ඨ ඥාති අර්ථ චර්යාවක්. ඒකයි සෝ ඥාති ධම්මෝ කියලා දේශනා කළේ. ඒක බුද්ධත්වයේ පවාගෙන දෙන ශ්‍රේෂ්ඨ ගුණයක්. ඥාති අර්ථ චර්යාව. නයන්ට වැඩ සැලසීම. හේතාන පූජාච කතා උලාරා මේ මිය පරලෝකයේ ඥාති කාටත් പ്രേත කියනවා. പ്രേත ලෝක උපන්නත් නූපන්නත් මේ පරලෝකයට പ്രേත කියන වචනේ නීමිතයි. එතකොට මේ පරිලෝකීය අයට උසස් පරිත්‍යාගයක් පූජාවක් කළා වෙනවා. ගෞරවයක්ද කළා වෙනවා. බලංච භික්ඛූන මනුප්පදෙන්නම් සංඝ රත්නයේට කාය බල ඥාන බල පිදුවා වෙනවා. පූජා කළා වෙනවා දුන්නා වෙනවා. තුම්මේහි පුඤ්ඤං පසුතං අනප්පකං තමා විසින් අනල්ප උපුණ්‍යලාභයක් අත්පත් කරගත වෙනවා කියන එකයි මේ ගාථාවේ අවසාන වශයෙන් ඉදිරිපත් කළ කරුණු හතර. ඊළඟට සරුවක්යන් වහන්සේ ත්‍රිලක්ෂණය හා චතුරාර්ය සත්‍ය පහදා ධර්ම දේශනා කළ විටයි බොහෝ දෙනෙක් මඟඵල නිවන් සුව ලැබුවේ. රජතුමා දින 7ක් ඔය පින්කම මේ විදිහටම පැවැත්තුවා. දින 7ේම සරුවක්යන් වහන්සේ එම දේශනෙම පැවැත්තුවා. හැම දේශනාව අවසානයේදීම 84000 බැගින් පිරිස මඟඵල නිවන් සුව සාක්ෂාත් කළා. ඉතින් මේ දේශනාවේ තුලින් තමයි එදා පටන් මේ අද දක්වාම විශේෂයෙන් බෞද්ධයෝ ඥාතීන්ටත් නොම ඥාතීන්ටත් පින් ප්‍රමුණවන චාරිත්‍රයේ හොඳින් අනුගමනය කරන්නේ. අපේ සිංහල බෞද්ධයෝ තමන්ගේ ඥාතීන් විතරක් නෙමෙයි, ගෙදර හදන බලුපැටියෙක්, පූසෙක් නැති වුණත් ඒ පින් දෙනවා. ගොවිතැන් කරන ගොවියෝ තමන්ගේ ගවයෙක් නැති වුණා නම් එයාටත් පින් ප්‍රමුණවන දම් පින්කම් කරලා. ඒ තරමට අපේ බෞද්ධයෝ කළගුණ සැලකීම උතුම් කොට සැලකනවා. ඉතින් ඒ විදිහට සැලකීමේදී ඒ අපි සලකන්නට ඕන දැන් ඒ අපි හිතමු හරකෙක් වුණත්, ගොනෙක් වුණත්, බල්ලෙක් වුණත්, බලලෙක් වුණත් අපේ සසර නෑ යෝ මේගොල්ලෝ. අද නෙමෙයි අනන්ත જાතිවල එකවරක් නෙමෙයි අසංඛ්‍ය වාදවල අපේ නෑ වෙලා හිටියා. මේ සංසාරය ගැන බාන කොටත් අපේ යුතුයකමක් තියෙනවා. අනික අපි ආශ්‍රයේ සිටියේ කෙනෙකුට අපි සැලකීම අපේ යුතුයකමක්ම වෙනවා. ඉතින් ඒ අනුසලකා බානකොට මේක රහතන් වහන්සේලා පවා සිදු කළ ශ්‍රේෂ්ඨ ශ්‍රේෂ්ඨ චාරිත්‍රයක්. අපි සරියුත් මහ රහතන් වහන්සේ ගැන බලන්න සරියුත් මහ රහතන් වහන්සේගේ ආත්ම හතකට ඉස්සෙල්ලා මව් කෙනෙක්ටින් ඉල්ලගෙන ආවා. සරියුත් මහ රහතන් වහන්සේ බිම්බිසාර මහ රජුරුවන්ගේ උපකාරයෙන් ඒ මෑණියන් උදෙසා මහා පින්කමක් කරාම ඒ මෑණියන් ඉදවස් ඉදීම සුවපත් වෙලා ඇවිල්ලා වැඳ වැටුණා. ඒ වගේම සානුපබ්බත කියන ආරණ්‍ය වාසයේ පොට්ටපාදි කියන රහතන් වහන්සේ තමන්ගේ දෙමව්පියන් ඇතුළු 500ක් ගමේ නේපල්ලෝ ගිහිල්ලා පින් බලාපොරොත්තු වුණ ඥාතීන් දෙපින් අනුමೋದනාවක් කළා. ඒ 500 දෙනාම සූපපත් කළා. එයින් දෙපැහැදිලි වෙනවා මේ පින් පැමණවීම නම් සැබවින්ම රහතන් වහන්සේලා පවා සිදු කරන ශ්‍රේෂ්ඨ චාරිත්‍රයක්. ඒ අනුව සලකා බැලීමේදී අද අප විසින් මේ සිදු කර ගන්නා ලද්දේ ඊටාම වැදගත් කළගුණ සැලකීමක්. පින්වත් අස්නික චන්ද්‍රසෝ මහත්මයා බොහොම කරුණාවෙන් මේ පින්කම සංවිධානය කරගත්තේ මේට වසර 3කුත් මාස කිහිපයකට ඉහළදී ඒ කියන්නේ 2003 ජූලි මාසේ 19 වෙනිදා අභාව ප්‍රාප්ත වූ මෙම ස්ථානයේ අවුරුදු 46ක්ම සේවය කළ එවාගෙම ඩී.එම්. සුදුමැණිකේ කියන අභාව ප්‍රාප්ත උපාසිකාව සිහිපත් කළ එතුමියට පින් පැමිණීමේ උතුම්ම කළ ගුණ සැලකීමක් මේ සිදු කළා කියලා. එනවත් අස්ත්‍රික චන්ද්‍රසෝම මහත්මයා කිව්වා ස්වාමීනි මේ බොහෝ ධනවත් නිවෙස්වල පවා සේවක සේවිකාව වැඩි කලක් ඉන්නේ නැහැ. මාසයක් දෙකක් ඔය සේවය කළා පැනලා යනවා. එහෙම නමුත් මේ අපේ නිවසේ අවුරුදු 46ක් සේවය කළේ මෙතුමිය හරියට ගේ ආරක්ෂක නිලධාරියෙක් වාගේ හැම දෙයක්ම සොයා බලන බොහොම සැලකිය යුතු ගුණ ඇති කෙනෙක් බව එතුමා පහදා දුන්නේ ඇත්තට ඒක වැදගත්ම ගුණ සිහි කිරීමක් හැටියටයි. ඒ කියන්නේ ඒ විදිහේ තැන් බොහොම දුර්ලභයි. මට මතකයි අපේ ගල්දුව ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන දායක පවුල කොළඹ සිටින්නේ පවුල මේ ඇල්ෆ්‍රඩ් උද්‍යානයේ සුමන කරුණාරත්න මහත්මයාගේ ගෙදර 1953 ඉඳලා අද වෙනතුරු එක සේවිකාවක් වෙන අම්මා කෙනෙක් වාගේ. ඒ ගෙදර හදාගත්ත දරුවාට පවා දැන් ඒ අම්මා කෙනෙක් වාගේ පුදුම විදිහේ සැලකිල්ලෙන් ඒව කරනවා. මොකද එහෙම ලබන්න ලොකු පිනක් තියෙන්නට ඕනේ. අර බුද්ධ වචනේ තියෙනවා මේ සකස් කොට දන් දෙනවනේ. බොහොම ගෞරවයෙන් දෙපා දොව අසුන් පනවා වඩා හිඳුවලා දඬ නමස්කාරයෙන් ප්‍රණීතව කැපසරුප්පන්දමින් දම් පින්කම් කළා මේකට කියන සක්කච්ඡ දානි කියලා. මේ සකස් කොට දන් දුන්න අයට භවයෙන් භවයට උපනුපන් තැන විශේෂානිසංසයක් ලැබෙනවා. ඒ මොනවද? අද්දෝච හෝති මහද්දනු මහා භෝගෝ යේ පිස්සතේ හොಂತಿ පුත්තාතිවා දානාතිවා දාසාතිවා පෙසාතිවා කම්මකරාතිවා තේ පිසුස්සුසන්ති සෝතං ඕදාන්ති අඤ්ඤාය චිත්තං උපට්ඨපෙන්ති කියලා කියනවා. ඒ කියන්නේ ඒ සකස් කොට ගෞරව සම්ප්‍රයුක්තව දම්පින්කම් කළ ආනිසංස වාසයෙන් යම් යම් භවයක උපන්නනම් ඒ ඒ තැන්වල ධනෙන් දාණයෙන් යස ඓශ්වර්යයෙන් ආඩ්‍ය වෙනවා. බොහෝ ධන සම්පත් ලබනවා පමණක් නෙමෙයි තමන්ගේ දූ දරුවෝ, තමන්ගේ සේවක සේවිකාවෝ, එවැගේම තමන්ගේ අතවැසියෝ වැඩකරුවෝ, පණිවිඩ පණක්කරුවෝ ඉන්නවනම් ඒ සියල්ලම බොහෝම අවංක, බොහෝම හෘදයාංගම අහලා බාලා වැඩ කරන සුවච සුවිනීත විශ්වාසවන්ත අය බාටපත් වෙනවා. ඒක බොහොම වැදගත් පුණ්‍ය විපාකයක්. ඉතින් පින්වත් අස්තික මහත්මයාගේ තේ දෙමව්පියන්ගේ පවුලේ හැමගෙනාගේ එවැනි පිනක් නිසා මේ අවුරුදු 46ක්ම ගෙදර ආරක්ෂක කෙනෙක් හැටියට හැම දෙයක්ම සොයා බලමින් උපකාර වෙච්ච කෙනෙක් තමයි DM මේ සුදුමැණිකේ මහත්මිය. ඉතින් ඒ තුමිය සිහිපත් කරමින් තා බොහෝ වාරවල බොහෝ දම් පින්කම් කරලා තියෙනවා. අදත් එතුමියගේ ගුණය සිහි කරන සමාජ එතුමිය පෙර ජාතිවල අම්මා වෙන්න පුළුවන්. ඒ වගේම පියා වෙන්න පුළුවන්. සහෝදර සහෝදරියන් වෙලා ඉන්න පුළුවන් අනන්ත ජාතිවල. ඒ නැතත් එතුමියගේ හිතේ යම්කිසි උසස් ගුණයක් තියෙන්න පුළුවන් මම සේවය කරන තැනට මම අවංකවම පෙනී හිටින්න ඕනේ කියන යම්කිසි ඥාන සම්ප්‍රයුක්ත පුණ්‍ය ඵලයකුත් එතුමියට තියෙන්න තියෙන්නේ. එනිසා තමයි මේ වාගේ විවේක තැනකට වෙලා මේ වාගේ යහපත් වැඩිහිටියන් ඇසුරේ මේ වාගේ යහපත් කල්යාණ මිත්‍රයන් ඇසුරේ තමන්ගේ සේවය හොඳින් කරන්න ලැබුණේ. ඒක එතුමියගේ පිනක්, නිවස වාසී හැමදෙනාගේමත් පිනක්. ඉතින් ඒ නිසා එවැනි උපකාර කළා වූ එතුමියගේ ගුණේ සිහිපත් කළා පින් පැමිණ වීම අපට සසර වසන තුරු හොඳ සිල්වත් ගුණවත් නැනවත් අවංක සේවක සේවිකාවන් ලබන්නත් ඒ ඇත්තන්වත් උපකාර වීමෙන් පාරමී පුරාගෙන සසර තරණය කරගෙන මඟඵල නිවන් සුව ලබන්නත් හේතු වෙන උසස්ම කුසලයක් කියලා අපි සතුට වෙන්නට ඕනේ. දැන් මේ මොහොතේදී බොහොම ගෞරව සම්ප්‍රයුක්තව දවසක් තරම් කෙටි කාලයක් තුලදී මේ පින්කම කරන්න ලැබෙන් ලැබෙනවා කියන දැනගෙන සූදානම් වුණා. මේ මෑණියන් කිරිවැහෙර වන්දනා කරන්න ගින් ඊ රාත්‍රියේ ඉඳැත්තේ. ඒවත් එහෙම තියෙද්දිත් මේ සූදානම් කරගෙන දැන් අපේ පින්වත් ලීලාඩක් මැතිතුමාගේත් මාර්ගෝපදේශකත්වයෙන් අපි මේ ස්ථානයට එනකොට බොහොම ගෞරවයෙන් දෙපා හොද පිසදා සෝදා පිසදම අසුන්පනවා වඩා හිඳුවා සෝදානම් කළ දාන වස්තුවේ අග්‍රභාගින් බුද්ධ පූජා පැවැත්තුවා. ඉන් අනතුරුව සංඝ රත්නයේ දෙනමක් වුණත් අනන්ත ගුණ ඇති අෂ්ටාරි පුජ්‍යල මහා සංඝ රත්නයේට අපේ මේ පරිත්‍යාගයේ පූජා වේවා කියන ගෞරව සම්ප්‍රයුක්තෝ දානේ පිළිගන්නවා. කැපසරුප්පන් දෙමින් දානේ සම්පාදනය කළ පූජා කළා. එවාගේ වත් පිළිවෙත් පැවැත්තුවා. විශේෂයෙන් මේ පරිස්කාර වශයෙන් චීවර පූජාවක් පැවැත්තුවා. එවැගේම වැඳුම් පිදුම් සිදු කළා මෛත්‍රී කයින් මෛත්‍රී වචනින් මෛත්‍රී සිතින් මේ සිදුපත් කරගන්නා ලද කුසල සම්භාර ධර්මයේ විශේෂයෙන්ම අද මේ නම සිහිපත් කරන ලබන වසර 3කුත් මාස ගානකට හේතදී අභාව ප්‍රාප්ත වසර 46ක් සේවය කළ පෙන්වද්දී ඒ සුදුමැණිකේ මහත්මියට කාන්තෙන් අත් වේවා එතුමියගේ පුනර්භවයේ ජාති ජාති සුගතියක්ම වේවා දැනට ඉන්න තැන යම්කිසි දුක්ඛිත තත්වයක් තේනවා නම් එයින් සුවපත් භාවයටපත් වේවා කෑම බීම ඇඳුම් පැළඳුම් යාන වාහන ඉදුම් හිතුයි එවාගේම වස්ත්‍රාභරණ දිව්‍යමය විමානමය හැම දෙයක්ම ලැබේවා එතුමියගේ මතු භවයේදී හොඳ සිල්වත් ගුණවත් නැනවත් කල්යාණ මිත්‍රයන් ඇසුර ලැබේවා එතුමිය භවයක් භවයක් වාසා සුගතියෙන් සුගතියට සපත් වෙමින් දාන ආදී දසපාරමී සපුරා බුදු පසේ බුදුමහරහතුන් වහන්සේ ආબોධ කළ දුක්ඛය, සමුදය, නිරෝධය, මග්ගය චතුරාර්ය සත්‍ය ආબોධයෙන් සාන්ත අමා මහ නිවන් සුව ලබත්වා කියලා අපි කරුණාවෙන් පින්දෙමු. එවාගේම එතුමියගේ දෙමව්පියන්වත් විශේෂයෙන් අත්‍රික චන්ද්‍රසෝ මහත්මාණන්ගේ මව්පිය දෙදෙනාගේ දෙමව්පියන්වත් පරලෝකීය සීලම ඥාති මිත්‍රාදීන්ට මේ කුසල සම්භාරයත් වේවා මේ පින් වලින් ඒ සෑම දිනාටද භවයක් වාසා සුගති සම්ප්‍රසිද්ධ වේ සුවසේ බෝධි සම්භාර මුදුන්පත් වී පැතු බෝධි ඥාන වලින් අමාමහ නිවන් සුවත් වේවා කියා කරුණාවෙන් පින් පමුණුවමු එසේ මේ නිවසේ ඒකම විශේෂයෙන් අස්ත්‍රික චන්ද්‍රසෝම මහත්මාණන්ගේ මහත්මියගේ නෝන මහත්මියගේ සහෝදරතුමා අභාව ප්‍රාප්ත වෙලා එතුමාටත් මේ කුණලාභයත් වේවා එතුමාටත් භවයක් පාසාම සුගති සම්පත්ම සිද්ධ වේ සුවසේ දානාදී පාරමී ගුණ මුදුන්පත් වේ සතු බෝධියකින් අමාමහ නිවන් සුවත් වේවා කියා අපි කරුණාවෙන් පින් අනුමෝදන් කරමු එසේම ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මා ආරක්ෂක වූද මෙම නිවසින්දෙන් බමතලේ දක්ව එසෙන්නා වූද දසදහස් අස්සක් වල වාසියෝද සම්්‍යත් දෘෂ්ටික සමස්ත දිව්‍ය රාජ මණ්ඩලයේ මෙපින් අනුමෝදන් වෙත්වා දිව්‍යමය ආයු වර්ණ සැප බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා සම්මා සම්බුද්ධ ශාසනයට ශ්‍රී ලංකාද්වීපයටත් බෞද්ධ ජනතාවටත් මහා සංඝ රුවනටත් මේ නිවසටත් මේ භූමියටත් මේ මව්පිය දූ දරු ඥාති මිත්‍ර හැම දෙනාටමත් දේව ආරක්ෂාව සැලසා දෙත්වා පැතුම් බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු. එසේම හිතවත් නැදහත් අහිතවත් සෑම සත්වයන්වත් මේ කොළඹ අගනුවර වැසියන්වත් අවටගම් නගර ලංකාව දඹදිවතල මේ සක්වල සීළු සක්වල දසදෙසා වාසී සමස්ත ලෝක සත්‍යයට මේ පින ලැබේවා. සීළු සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණ යෙත්වා නිවන් මාර්ග ගමන් කරෙත්වා චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු. තුන්සිත පාදවාගෙන බුදු සසුනේ චිරජීවනයේ පතමින් සංගරෝණට ආයු වර්ණ සප බල ඥාන පිරිනමමින් කළගුණ සැලකීමේ සීරසෙන් ප්‍රාප්තිදාන වශයෙන් සිදුපත් කරගන්නා ලද මේ උදාන කුසලානුභාවයෙන්ද බුද්ධ ආදී රත්නත්‍රා අනුභව බලයෙන්ද දිව්‍ය මණ්ඩලයේ රකවරණින්ද කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන්ද පින්වත් අෂ්ටකේ චන්ද්‍රසෝ මහත්මානන්දේ පින්වත් පුංචි නෝනා මහත්මියට කුඩා දරුවාටත් විශේෂයෙන් මහත්මයාගේ මව්පිය දෙදෙනා වහන්සේට සහෝදර සහෝදරී දෙපිරිසටත් ඒ නෝනා මහත්මියගේ පවුලේ සියලුම දෙනාටම එවාගේ මේ සහභාගී වූ පින්වත් ලීලා රත්න මෙතිතුමාණන්වත් එවාගේම පූජ්‍ය නාග පොකුණේ අරිය සීල ස්වාමින් වහන්සේගේ මව්පිය දෙදෙනාටත් අප සමග පැමිණි රේදුරු සුසන්ත ජයසිංහ දරුවාටත් එවාගේ මේ සේවය කරන සේවක සේවිකා දීන්ටත් අනුමෝදන් වූ සැමටත් මෙලොව වශයෙන් ඇති අසනීපකම් අපලෝපද්‍රව අතුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක සියල්ල හිරුදුට අඳුරසේ දුරු වේවා තබන පීවරක් ගානේ රත්නත්‍රේ සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා රජසොර සතුරු ගිනි ජල වශයෙන් සාවියා උදාදි විපත්ති වලකීවා කායික මානසික සැනසෙල්ලේ දෙලව දියුණුව නිවන් මඟ පාරමී ගුණ මුඳුන්පත් වේවා ගුණ නුවණින් ධන දාන යසීසුරෙන් ආයු වර්ණ සැප බල ප්‍රඥාවෙන් නිත්‍ය සීල උපෝසත සීල සිව්බම විහෙරණයෙන් සතර සංග්‍රහවස්තු දස පාරමිතාදී බෝසත් ගුණයන්ගෙන් පෙරපස මෝරණ සඳක් මෙන් දිනෙන් දෙන දියුණු වේවා සම්්‍යක් ප්‍රාර්ථනා සියල්ල පසලස්වා කොහෝදාස කුදාවන සොලස් කලාවෙන් පිළිපුන් පුන්සඳ මණ්ඩලක්ෂේ චිතෝ පැතූ පරිද්දෙන් පිරිතරේ ශාස්ත්‍රීය වේ මුඳුන්පත් වේවා ඉන්සත් සතවර්ෂාධික කාලයක් මේ බුදු ශාසනයේ දෙලව දියුණුවා නිවන් මඟ පාරමී පුරා ගැනීමට තෙරුවන් පිහිටෙම දීර්ඝාස ලැබේවා සසර වසනාතුරු භවයක් පාසා ත්‍රි හේතුක ප්‍රතිසන්දි ජාති ස්මරණ ඥාන සම්‍යක් දෘෂ්ටි ඇතුව සුගති ලෝකෝත්පත්ති ලැබමින් සත්පුරුෂාශ්‍රේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරේ ධර්මාන ධර්ම ප්‍රතිපදාව ඇතුව නිවන් මාර්ග ගැනීමට ජාති ජාතිත් වාසනා වේවා සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමෝපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑ හිතමිතුරන් සේවක සේවිකාවන් දෙකැටුව සෝසේ පාරමී ගුණ සපුරා දුක්ඛය සමුදය නිරෝධය මග්ගය චතුරාරි සත්‍ය අවබෝධයෙන් බුදු ප්‍රසේ බුදු මහරහතුන් වහන්සේ නිමේ සනසේ පැමිණ වදාළේ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තරාග්‍ර අමාමා නිවන් සුව ප්‍රාර්ථනා පරිද්දෙන් සුවසේම සාක්ෂාත් වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ධර්මානුශාසනා පැවැත් වූ දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ සවනට සිසිලස තුලින් ප්‍රචාරය වන ධර්ම දේශනාවන් මුදල් ඉපැීමේ පරමාර්ථය කරගත් කිසිම කටයුත්තක් සඳහා යොදා නොගන්නා මෙන් සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්න. Thank you.